අවශ්‍යතාවයන් තියෙනවා. මේ සියලුම දක්වා පංචස්කන්ධය පංචස්කන්ධ සම්බේ අනිරෝධේ නිරෝධ ගාමී පංචස්කන්ධ පංචස්කන්ධයන් යාස්වාදේ ආදී නිස්සාරණයෙන් කරුණු පිළිබඳව දේශනා මාලාවක් ඉදිරිපත් කරනවා කියන්නේ මේ සෑම දිනකටම දේශනාවක් සෑම දිනකටම පංචස්කන්ධය පිළිබඳ ඉතාම මනා අවබෝධයක් ලැබී ඒකට කිසිසේක අපිට එනිසා අද මම සමලිනාකම ප්‍රයෝජනවත් වන ආකාරයේ සංස්කාරයේ කියන අසාර භාවය දැක්කෙන සරල දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ඒ කරගෙන ආපු දේශනා මාලාවේ ඊළඟ දේශනාවේ ඉදිරිපත්ිනේ කියලා සංකේත කරා බුදුරජාණන් වහන්සේ අතුළු ඔබ එක්ක පිළිස්ස බංගවානම් ගම්බාසල දිනක් ලැබෙති කියන විචාරය විශාල තැනක ගොඩක් නංගව දිගේ බලාගෙන ගහගෙන යනවා දැක්කත් ආවේගෙන යනවා දැක්කා දැකම බුදුරජාණන් වහන්සේ මේ දේශකේ සම්පූර්ණ ප්‍රකාශ කළා සියසා කුමිස්සේ අනං ගංගානදී මහා සංකේය සම්මලනවා හේය සමේ නම් සක්තිය වරිස්සෝ පස්සේ නිබ්බායි යෝනිසෝ කපරිත්තේ පස්ස සම්පස්සතෝ නිබ්බාසෝ යෝනිසෝ කපරිත්තෝ එක්කමේ කායියේ උපකාමේව කායය අසාකනේව කායය කියන කොටසයි විශේෂයෙන් තියෙන්නේ ස්ථාරෝ කියලා විමසීමක් කළා. ඒ අදහස් මහණෙනි ඔබලා වෙන පිළිවක් දක්වන්නේද යම් කෙසේ නුවණ ඇති ඔස්සේක පුරුෂයෙක් මෙතන පිළිව දක්වනවා නම් දැකලා එන චිතනවා නම් ඒ වගේම යෝනිසෝක පරික්ෂණයේ නුවණ චිත ස්ථාපිත සදා බලනවා නම් එසේ බලන විට ඒ නුවණින් දක්න විට ඔහුට මෙම කෙනෙකු දුර සිත් සංසියල සමගයේ කිසියක් වශයෙන් නෙවෙයි වැටෙන්නේ. සුච්චකන්සියව කායයේ ඒ වගේම සුච්චයක් වශයෙන් අනුභවන්නේ. අකාර සංවේගයේ කායයේ අකාර දෙයක් වශයෙන් වැටෙන්නේ. සංහෝෂයාගේ ක්‍රියේතෙන් කින්නේසාව එනකින් එනකදී මහණෙනි මොන්නේ කාර්යයක් දෙවන වශයෙන් අපමණද. මේ ඇතෙන් පිට සමහර විට දැකලා ඇති අපි සංඝා වල එහෙම තැනපෙළ සහගමනවා. ඒක පිළිවක් කොයි තරම් ඔස්සට වැඩි තිබුණාද මොකද තිබුණා. අපිට ඒක අරගෙන ඒකෙන් කිසිම බගුවක් හදන්නට ඕන දෙයක් සඳහා ප්‍රයෝජන ගන්න හැකි කමක් නැහැ. ඒ දෙන පිළිවෙල අන්න නිකන් අපෙන් පිළිවෙල කියන්නේ. අනිත් අතින් මේ තේරුම් වාක්‍ය අපි දැකලා තියෙනවා විවිධ ආකාර පුංචි පුංචි කොටස් අපෝ කියනවා. ඒ වගේම අපි දැකලා තියෙනවා තේරුම් වාක්‍යයේ විවිධාකාර අපරිසර වේවන් තැන්පත් කරලා තියෙනවා. තුනක් කොටස් තියෙනවා. මේ දෙනතිදු යන්නේ යන තැන වදින වන්තනය හැකෙන හැකෙන තැන දෙදිනවා බිඳෙනවා විනාශ ඒ වගේම මේ දෙනතිදු යන්න උඩට ගන්නට ගියත් කැඩෙනවා. මේ දෙනතිදු අරගෙන උන්නට අසතියලා තුන් පිළිමෙන් දුක් වෙනවා. අයින් දෙනතිදුවක් වගේ දිස්වනකට ඒ දෙනතිදු නැත්තටම නැති වෙනවා කියන්නේ දෙයක් බවට පරිවර්තනය වෙනවා. මෙතෙන් සිදුව ගඟ ටික දහකන ගිහිල්ලා මොහොතකම ගියා. මහා සාගරයේ කාමසාපන පස්ස සම්පූර්ණ විනාශ වෙනවා. කාමසාපේලා සමහර විට දෙවගමක ගහවත් ඒකත් දෙවිලාවක් පවතින දෙයක් නෙවෙයි සම්පූර්ණයෙන්ම ඇත්තටම ජීවන. එන පිළියේ කුසම වටිනාකමක් නැහැ. අභිරස් මේ පරසවස්කාරයක් කියලා දෙයක් ගන්නට නැති බව මේ සම්මතියෙන් කියන්න දෙයක් නෙවෙයි. මේ කොහොමද බුදුරජාණන් වහන්සේ බදාරන ඒක පස්සේ ප්‍රකාශ කරනවා. මෙවලේම කොබෙක්ගේ යම් සිංහේ රූපමතේ කානාග සම්පච්චුප්පන්නං අධ්‍යාත්මිකමා බයිසාවා ඕරවස්තමනාසකමවා හේනවා පනෝසංවා යම් දුරේ සම්පිතේවා සම්මුක්ඛ පක්ෂතිය නිභාය යෝනිසෝ උපපරික්ෂති පස්ස සම්පස්සතෝ නිස්සායතෝ යෝනිසෝ උපපරික්ෂතෝ සිත්තකන්නේව කායය සිත්තකන්නේව කායය අස්සාරකන්නේව කායය සෝමහිෂය අධික්කේ සෝපී සාරෝතේ මොන්නේ ලක්ෂණ ඒ කියන්නේ අපේ පිළිවෙල විමසෝවන් ලක්ෂණ යම් කිසි රූපයක් තියෙනවා නම් රූප සංදේශය අධර්මයක් තියෙනවා නම් අපි කරනාලට පස්සොප්පන්නම සිත රූපයක් වර්තමාන රූපයක් නැත්නම් අනාගත රූපයක් අජ්ජත්තිකම බහිද්ධාවා සමාධියම රූපස්කන්ධේකෝ නැත්නම් බාහිර රූපයක් ඕලාරිකම සුඛමනෝ ඕලාරික රූපයක් හෝ සුඛමෝ කියන රූපයක් සම්මානෝනාතිනේ රූපෝලාන් කයිකෝ සේනාලි යහනිය රූපංශයන් දෙයින් මාදාස්පත් වෙන සිංහමෝ පිළිගන්න. ඒ වගේ වනාට සම්වාසකමනවා. සීනමෝ කණිතමෝ සීන රූපණක්ම කෙලෙස් සස්සෝත යම් දුරේ සංකේවා යම් දුරේ සංකේවා දුර තියෙන රූපයක් වේවා ළඟ තිබෙන රූපයක් වේවා මෙතන කරුණ එකක් කියනවා මේ කරුණ එක සම්පන්නත් සම්බෝධ සාධාරණ කරලා විස්තර කරලා කියන කරුණ එකක් ඒ කරුණ කරන අනාගත කියන්නවා මේ තමයි සබා ගන්න තියෙනවක් ඒ නිසා අතීත අනාගත පච්චුප්පන්න අතීත රූප වර්තමාන රූප නාමක රූප මේ තමයි වේදනා සංඥා සංස්කාර වලට අතීත වේදනා අතීත සංඥා අතීත සංස්කාර අතීත වේදනා වර්තමාන වේදනා රූප වේදනා සංඥා සංස්කාර වේදනා අනාගත රූප වේදනා සංඥා සංස්කාර වේදනා කාලස්ත්‍රේ ධම්ම මේක කොටස් තුනක් තියෙනවා. අධ්‍යාත්මිකව බහිද්ධාව සමාධි රූපය සමාධිය පරිභායයේ රූපය. ඒ වගේම සමාධිය වේදනාව සංඥාව සංකාර විඥාන සමාධිය පරිභායයේ වේදනා සංඥා සංකාර විඥාන රූපාදී. ඒ වගේම ඕලාරිකම සුකමානවා. ඕලාරික කියන්නේ දෝරෝ සුප්පලු සුකම කියන්නේ ඒ වගේම සීනමා ප්‍රේම සංඥා කණේ සංඥා සීන පහත් පස්සේ තියෙන පහත් වෙන විස්තර කරන රූප වේදනා සංඥා සංඛාර විඥානාදී ප්‍රමිතර වූ රූප වේදනා සංඥා සංඛාර විඥානාදී යම් දුරේ සම්පතියවා දුර තියෙනවා හෝ ළඟ තියෙනවා මේ ආකාරයෙන් කොටස් ආකාරයකට තියෙනවා මේකේ රූපයක් පරිදෙන සම්මික්කෝ පස්ස තෙනිජ්ජා යෝනිසෝ උපපරිච්ඡති මේ රූපයේ දේශ බලන්නේ චිතනවා ඒ ගැන කුසලිකා නුවණින් විමස විමසා බලනවා සාමස්තනය කරනවා විමර්ශනය කරලා අත්දකින්න. මෙසේ සාමස්තනය කරමින් විමර්ශනය කරමින් මේ රූපයේ දෙස නැවත නැවත යෝනිසෝ මනසකාරයෙන් යුතුව බලන මේ වික්ෂුවට ඒ යෝගාවචරයට මේ රූපයේ තේරෙන්නේ සුත්ත සංකීව සිස්සෝදයක් වශයෙන්. සුත්ත සංකීව සුච්චෝදයක් වශයෙන්. අස්සාර සංකේව අස්සාරෝදයක් වශයෙන් සින්නින් සියාදික්කේ රූපේ ස්ථාරෝ මේ රූපේ මනින් මොනේ සාරයක් වෙනවා සාමාන්‍ය ලෝක සංකේ අපි මනස ශරීරයේ පිටින දුර මනස ශරීරයක් තියෙන රූපස්මරේ පමණක් ගැන කම කතා කරමු මේ රූප ගැන දැන් ගන්නට කරලා මේ මනස ලෝකයේ ජීවමානව තමයි රූපේ වේවා බාහිර ආයේ රූපාරගෙන අගේ අගෙන මේක මහා වටිනා දෙයක් කියලා සාරවත් දෙයක් කියලා අනුවත් දෙයක් කියලා හිතාගෙන කටයුතු කරනවා. සමහර විට සමහර ප්‍රකාශ කරනවා ගන්න මේ නිරුන් වස්තුව වාගේ වචන ඒ රූපේ හඳුනා ගැනීම සඳහා. ඒ ඇයිසේ සත්‍යයේම සත්‍යය දන්නේ මේකේ තියෙන අස්කාර භාවය දන්නේ අර ප්‍රේම සිතුවපකාර භාවය වගේ තමයි අපේ රූපස්කන්ධයේ තියෙන අස්කාර භාවය. මේ රූපස්කන්ධයේ මතකිට හමතුන් දැකලා තියෙනවා දැකලා තියෙන නිසා ඇතුලේ තියෙන යථාර්ථයේ යථාපරිදි දකින්නට බොහෝ අය අසමත්වෙනවා. ඒ අසමත්වෙන නිසාම බාහිර මතකින් තියෙන රූපේ හැමතෙම පැවැටෙනවා, හැම නිසා ඇලෙනවා, හැම නිසා මේවා පාදාන කරනවා. එතකොට මම ඇතුලේ තියෙන මොන සාරයක්ද කවියක්ද වටිනාකමක්ද තියෙන්නේ කියලා බලන්න ඕනේ. එහෙනම් අපි උදාහරණයක් වශයෙන් උදේ කොටස ගත්තොත් මේ උදේ කොටස මම ඉවත් කළාට පස්සේ විශාල බඩවැල් ප්‍රමාණයක් තියෙන තමයි උසමේ පස්වනයක් විතර දිගට තියෙන බඩවැල් ගොඩක් තියෙන කුඩා බඩවැල් ගන්න සම්බන්ධව. ඒක වම්මනේ කියලා තියෙන මේ අශෝක කියලා තියෙන මාත්‍රා පිළිදෙන පිට සෙමස් කරනවා පිට සෙමන දුදේවල් කියලා තියෙනවා. නේද සත්‍ය වලින් දැකලා තියෙනවා ওই මහාකාරයේ නේද සත්‍යම ගන්න ගණන් අපි දැකලා තියෙනවා ඒ නිසා මේ විදිහට මේ එක එක කොටසක් කරන් බලුවොත් මේ මොන කාර්යයක්ද තියෙන්නේ කියලා බලන්න ඕනේ දැන් බඩේ පිළිපින් අසුචි ගොඩක් ගත්තොත් මේක මොන අගියක්ද වටිනාකමක් ස්ථානයක්ද තියෙන්නේ වමන ගොඩක් ගස්පොත්තේක මොන කාර්යයක්ද වටිනාකමක් තියෙන්නේ තියෙන කිසියම් තියෙන සිමීනේ තියෙන මෝස්රාවල මොන වටිනාකමක්ද වටිනාකමක් වශයෙන් බලන්නට කිසි දෙයක් ඒවේ සීමානමිය කොච්චර සුච්චෝ කිස්සෝ වටාරෝ ගන්නද කියලා Tamanට අවබෝධ වෙන්න තෝරන පෙනෙන්න තෝරන කියන දේ තේරුම් ගැනීම නිවි Tamanට අවබෝධ වීම තමයි තමයි අවශ්‍ය වන්නේ ඊළඟට මේ මම ඇතුලේ මනසයේ ගොඩාක් නේද තියෙනවා පිටුවගේ නේද තියෙනවා මේ කොමියුනිකේෂන් පස්සේ වගේ අතිශයින්ම මේ මානවගේ පදවන්නේ පිළිගන්නක් කරන කොටසක් නේ ඒ කිසිම අලයක් වටිනා සංස්කාරයක් නෑ මේ මේ කොටස් අරගෙන අපිට කිසි දෙයක් හදන්නට නිෂ්පාදනය කරන්නට ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් දෙයක් නෙවෙයි දැක්කත් එළියට ගත්ත තේම කොමියුනිකේෂන් මේ පිටඳ හැම මේ කලකට ගන්නට බැරි පස්සෙක පස්සෙන කොටස් වෙනවා මේවා සමන් දැකලා තියෙනකොට මේක අගේවත් දෙයක් සාගවත් දෙයක් කියලා හිතනවා. නමුත් මේක කිසිම සාරයක් වුණාත්මක් නෙවෙයි. මේ ශරීරයේ තියෙන ඇටපතු ඔඩ නැත්නම් මේ ශරීරයේ තියෙන මාස්වල නීදවල කුමීවල නැත්නම් මේ ශරීරයෙන් බලන වෙකිරෙන කුණ කොටස් වල මොන අගයක්ද වටිනාකමද තියෙන්නේ කියලා තේරුම් ගත යුතුයි. විශේෂයෙන් මේ හැමකයි කරලා තියෙන හැම අගේවත් දෙයක් වශයෙන් විස්තර කරන්නේ. සාමාන්‍යයෙන් ওই සමහර සතුන්ගේ සමේන වටිනාකම කියන දැන් කොටිනමක් දැක්කොත් එහෙම කොටිනම වේලලා එයා ගෑනලා ඇතුළට මානම් පුළුවන් කරලා ඇත්ත කොටියක් වගේ ගෙවල් වල කියලා තියෙනවා කොටිනම පාවිච්චි කරනවා බහුණා කරන්න වාඩි වෙනවා විවිධ ප්‍රෝජෙන් සඳහා ගන්නවා ඉතින් ඒක නම් යම්කිසි අගයක් වටිනාකමක් කියන දැන් සාවික් වගේ කටුගලම ගත්තත් ඒවල පුළුවන් පුළුවන් මේ දේවල් සඳහා ඒ ගෙවල් වල පවා සම්බන්ධ තියෙනවා දැන් හරකගේ කමන ගත්තත් ඒක වේලා රබානකටවත් ගන්න පුළුවන් නැත්නම් දෙයකටවත් ගන්න පුළුවන් වෙනත් ඒ සංගීත භාණ්ඩයකටවත් අවශ්‍ය නම් ගන්නත් පුළුවන් අපේ කම ගත්තොත් කොහොමද ඒක මම බලලා වේලන්නට ගියොත් පැත්තේ පලාත ඉන්නට බැරි තරම් සුබල අමාරුයි එන්නේ එන්නම කුලේ කුලේ කුලේ කුලේ මේ වටිනා දේවල් සාරවත් දේවල් කියලා හිතන අසාරෝ කමේ ස්වරූපයන්නේ ඒකයි ඉතින් මේක තමයි හොඳ දෙයක් මේ හැම නපුතිනේ විදියට උපමට්ටම් වෙලා පැහැදිලිව කෙනෙක් ඒකට කියන ප්‍රය භාගයක් ඇතිවෙන තියෙන්නේ පුතටම ප්‍රය භාගයක් ඇතිවන ආකාරයෙන් තේරුම් ගන්න. ඒ සමයේ අපි හිතන කුස්තියක් හැදෙනවා කියලා. කුස්තිය හැදලා වතුර ගලන කට්ටියට පස්සෙලා දුකෙන් කරන කට්ටියට පස්සෙලා ගැස්සන් තිබලක් හැදලා පුළුවන් කියලා හිතනවා. මේ හැමේ තියෙන වතුර කට්ටිය තේරුම් ගන්න මේ අස්හා ධර්ම. අපේ ගානේ ඉන්න එක්කෙනෙක් කියනවා ධර්ම මේක කතාවක්. පණ්ඩෝත වික්‍රේ ඉමස්ස කාණ ශේෂන් අධිවචන අනුමාසාපෙච්චි සම්භාෂෝදන කොමමාස පටියස්ස අනිත්‍ය සාධන බෙහෙතන පරිවර්තන විද්වංශන ධම්මස්ස අතෝ යන්ති පස්සේ යස්සකින් සේව පග්ගරති දුක්ඛං දේ දුක්ඛං සේව පග්ගරති යන්ති පස්සරති යසින් සේව පස්සරති දුක්ඛං සේව පස්සරති මහණෙනි මේ gadුව කියන්නේ මේ කයට කියන වෙනස වචනයක්. gadුව කියන්නේ සිංහලෙන් gadුව කියන අපි කියන්නේ පොඩි වෙලා ඔළුතුවල පොණුව ගහලා කියන සංකේතන තුවාලෙද. ඒකටයි gadුව කියන්නේ. මේ කයට කියන වෙන වචනයක් මහණෙනි gadුව කියන්නේ මාතාපෙත්තික සම්බවස්ස මෞඛ්‍ය දෙදෙනාගේ එකතු වීම නිසා මේ ශරීරය හැදුනේ. දැන් මේ හැම මේකටම කියනවා දැකලා ඇති යා බලන්නට කැටයි. මවයි මව් කුස ඇතුලේ ඉන්න ළමයේ ලෙස බලනකොට ආදරය කරනවා කියන මට නම් දකින්නටත් අස්සෙ. දිනෙක කරන දරුවේ දකින්නටත් මට අත්‍යවශ්‍යම පිළිතුරක් ඇතුණා. මේ සමහර දේවල් ආදරය කරන වස්තුවක් වශයෙන් කලකන දේවල් ගන්න පුළුවන් නම් ඒකේ කරන්නේ හදේ හිතේ දේ ස්වභාවයෙන් වන්දේ කරනවා. මේ විදිහට මෞඛ්‍ය දෙදෙනාගේ සම්භවයෙන් මේක ජනිත වෙනවා. මානසික සංකල්ප යොමුදෙන තුන සුඛාතියසන්නේ බාතින් මහාන වේදන පළතුරු ආදී ගිල්ලලා ඒක නිෂ්පාදනය කරලා තියෙනවා හදලා තියෙනවා හැදිලා තියෙනවා ඕතන කොමවල අනිච්ච චරදෙන දේශන පරිමණ්ඩල විද්‍යාසඳ මේක කැල්ල බින්දා විනාශ වෙනවා දෙන්නම භාගය ඒ වගේම පිටින කියන කරනවා නම් තෙල් ගන්න පුළුවන් අපේ ගන්න පුළුවන් දේශයෙන් දල්වන්නට ඕන විවිධ ආකාරයෙන් මේක නඩත්තු කරන්නට ඕන ධර්මයක් සතෝ යම් කිසි සංකරති යස්සින් කියන සංකරති දෙස්සන් බන් චීව සංකරති මේකෙන් දැගිරෙනවා නම් උසරනවා නම් වැක්කරනවා නම් යම ඒ සෑම එකක්ම සසුචියක්ම ඉඩගෙන්නේ දුතෙන් හැමන දෙයක්ම ඉඩගෙන්නේ ඒ ශාරීරිකයෙන් අසුචි ඉඩගෙන්නේ මොස්ත්‍රා ඉඩගෙන්නේ කෙලසෙන් සතු කරන හැටි දහඩිය දෙකපනේ හැටි තමන් අවබෝධ කරගන්නවට මේවා තමයි අගේවත් ප්‍රාණවත් දේවල් කියලා හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ මේවා හිතෙන් ශරීරයට පිටට ගියාට පස්සේ මේවා දුබඳහම අපිරිච්ච කොටස් කියලා හිතන මිනිස්සු මේවා ශරීරයේ ඇතුලේ තියෙනකොට අගේවත් දේවල් කියලා හිතනවා. මේකට කඩිම උපමාවක් වල තුවා කතාවක් දක්වලා තියෙනවා. කැලේ මම කියලා ගස්කඩේක මොකමාවක් කියලා. කෑම කියන බහක් තියෙනවා ඒ දැක්කම කොළ හැරෙනාට පස්සේ මානසික වෙනවා අසුන් රතු පාටයි කන්නේට මස් දෙවියන් දිලා තියෙනවා නරියෝ මේක දකිනවා දැකලා මේ ඇතුලේදී එල්ලලා ඉන්න පිළිලා තියෙන මාස්ටර්ගෙන් මේක වැටුනාම කන්නා කියලා බලන්නේ නැහැ ඉතින් ඔන්න මලක් දෙකක් වැටෙනවා දුවගෙන යනවා කන්න. කන්න කියන පස්සේ මේ මලක් නෝ. ඒ වැටුනේ නම් මල් උඩ තියෙන මස් කියලා ඒ නරියා පැත්තෙන් ගිහලා තමයි බලන්නේ. මේ වගේ තමයි මිනිස්සු. ගැටුට යන අපවිත්‍ර දේවල් තමයි ඒවා සෝදරා පවිත්‍ර කරන්නේ නැත්නම් ඉතින් දවසල් දෙකක් හිටියොත් කෙනෙකුට පිට වෙන බව නැස්සන් දරවන්න පිට වෙන්න පුළුවන්. එතකොට නිවනයි සමාධිය. නිවනයි සම්පතනේ. එතකොට නමුත් ඇතුලේ තියෙන කොටස් ඒවා තියෙනකොට මේ මොනවා නෙවෙයි මේ ආගවල් දේවල් සාරයක් දේවල් සාරයක් ගාන්සෝට පසම තිබිච්චන්දන් දේ පටවක සිටින් දේපාන. ඒකත් පැටවනවා නම් අපේ තියෙනවා නම් යමක්. ඔක්කොම දුබනම දේවල් තියෙන කොයි දේවල් මේ ශරීරය තුළ තියෙනවා. මේක දකින්නට බැරි කක්ෂයෝ මේවා අගේවත් දේවල් කාලෙවත් දේවල් වටිනාවත් දේවල් වශයෙන් සල්පන එහෙම තීරණය කළ තමයි කටයුතු කරන්නේ කිංසියා දෙක්කේ ලෝකේ සාරු මේ රූපේ මොනස්කාරයක් දමන්නේ කියලා උන්වහන්සේ ප්‍රකාශ කළේ නිසා එතකොට මේ රූපේ නිරන්තරයෙන්ම වෙනස් වෙනස් වෙනස් වෙනස් අපි කොච්චර ඒකවත් තමයි වශයෙන් කර්මයක් වශයෙන් මේක කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ දෙන්නේ ඒ දෙන්නේ වෙනස් කියලා. දැන් තරුණ කාලේ යම් කෙනෙකුට දකින්නකොට ප්‍රසන්න භාවයක් ඇති වෙන කාලයක් තියෙන ආකාරය කියනවා ඒ වයසට යනකොට අවුරුදු 60 70 වෙනකොට එන්නේ දකින්න කප්පේ රෝගයක් බවට පරිවර්තනය වෙනවා. ඔය ඇඳුම් පළඳුම් වලින් වහගෙන ආවරණය කරගෙන පද කරගෙන ඉතියට ශරීරයේ මූල ස්වરૂපයේ දැක්කොත් එන ඇහැට දකින්න කප්පේයි වයසට ගියාට පස්සේ මොකද ඒ සත්‍යද පස්සන එකක් මේ රූපස්කන්ධය කියන්නේ. මේක මරණ කියන එකම. මැරිලා ඔය දෙහෙත්ේ ගන්න දවසක් කීපයක් තියාගන්නට සබා ගන්නට එහෙම කටයුතු කළේ නැත්නම් එහෙම. ඒවා නිල් පාටලා රෝජස් ගලක් කුඩු වෙලක් පණුව බහලා දැන් තියෙන හැටි තේරුම් ගන්න. එන්නේ අනන්ත අධ්‍යක්ෂණය කියන්නේ මැරිච්ච සත්තුන්ගේ මලකුණු මොනවාරි පොසොරි බලන්න පොයි සමහරකට ඒකරි මැරිලා කුණු වෙලා කියනකොට පැත්තෙවත් ඉන්න බැරි තරම් සබඳහම දරා කියවන්නේ සිය දහස් ගුණයකට වඩා දුකදම මේ ශරීරේ මේක මැරිලා කුණු වෙලා වදස් කරනකොට මේ සත්‍යයට පස්සෙන් මේ ශරීරේ මොන දෙයක් දාගන්න කියන මොන දෙයක්ද සාරයක් වටිනාකමක් කියලා දන්නේ නැති අවස්ථාවක් කියලා ගන්නට කිසිවක් නැහැ මේ සංස්කේත පස්සන ශරීරය තමයි මේ සාරවත්යක් කියලා හිතාගන්න. අනිත්‍ය දැනන විනාශ වෙන දුක් ලබා දෙන විස්පතක් දුක් විස්පතක් තමයි මේ අගේ වදයක් කියලා හිතන්නේ. මේ ශරීරයේ සමින් තමයි දුක් දෙන දෙයක් තමයි සමන්දනේ ලෝකේ. ශරීරයේ තියෙන නිසා මේ විවිධාකාර දුක් වේදනා ඔක්කොම අපට අත්දකින්න තමයි සිතුන දුක් ලැබෙනවා. නමුත් සිතින් ලැබෙන දුක් වලට වඩා විශාල දුක් ප්‍රමාණයක් ලැබෙන ශරීරයේ තියෙනවා. එතකොට සිතේ ලැබෙන දුක් ඔක්කොම තමන්ගේ තියෙන මෝඩකම නිසා ඇතිවන දේවල්, ශරීරයේ තියෙන දුක්, ශරීරය නිසා උද්ගතවන දුක්, මෝඩකම තිබුණත් එකයි නැතිවුණත් එකයි අවිද්‍යාව සම්පූර්ණ නිරුත කරලා හිතයත් එකයි බුදුනස් පටේ බුදුනස් රහත්මත් එකයි ඒ හැමෝටම සතුටින් සිදෙනවා. එතකොට මේ ශරීරයේ මේ විදිහට අනිත්‍ය දැන මේ වගේ දුක් කරන් මේ වගේ අසාරෝධයක් මේ වගේ දුක නම් පිළිකුල් කොටස් වලින් හැදිච්ච එකක් මේ වගේ මේකෙන් දැකිරෙන උතුරන දේවල් දෙම පොහොදලා පවිත්‍ර කළා කියනවා දවස් කීපයක් මේ කියන්නේ නැහැ කියන තේමන කෙනෙක් සුබකන්නවා කියලා ළඟට මුක්තිය කරලා කතා නැති වෙන සත්‍යයට පස්සෙන් ධම්මයේ රූපත් කියන්නේ මේක තුළින් නැති වෙන විවිධ රෝග ගැන කල්පනා කරන දැනුවත් වෙනයි සියයට පාදාන්තයේ දක්වන විවිධ තැන්වල විවිධ රෝග තියෙනවා මේ කියන්නට බැරි තරම් රෝග ප්‍රමාණය ඒවා ඇති වුණාට පස්සේ මේ ශරීරයේ මොන සාරෝධ්‍යයක්ද කියලා හිතන්නට පුළුවන් වෙන්න ඕන මහා ශක්තිමත් ප්‍රතිජ මේ දවස් දෙකක් තුන හතරක් පස්සේ වුණාට පස්සේ ඔය මොහොතේ ශක්තිය නැතිවලා දුර්වලව සමාවෙට කීකරණයෙන් පස්සේ පස්සේ මේ සත්‍යය මේ ශරීරයේ තුන තියෙන නිසා මේ ශරීරයේ අස්වාද දෙයක් වශයෙන් තේරුම් ගත යුතුයි. එමේ නිසාම බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ විමසන්නේ කොහොමද සියාගිත්තේ රූපේචාරෝ. මොකද්ද මහණෙනි මේ රූපේ කියන කාර්යයේ වටිනාකම අබේ කියලා. මේවා අපි කියනකොට මේක වැටහෙන කියලා මේ අවශ්‍ය වන්නේ සමන්තම අවබෝධය ලැබෙන්නේ යාමයි අත්‍යවශ්‍ය වන්නේ. මේ කරුණ කියලායි ධර්මස්ති බුදුරජාණන් වහන්සේ දක්වනවා. මහණෙනි වැඩි කාලයක වඩිනකොට වතුර කිල්ල තියෙනවා මේ වැඩි දින්ද වැටෙනවා. වැටෙනකොට දිවියපු බොළු හැමස්සන් යනවා නැති වෙනවා. තේනේසිය අමිත්‍ය උදකුම්බලේ සාරෝ. මම මේ දිවියපු බොළු වල කාර්යයක් එහෙම තියෙනවා. ළඟයක් වටිනාකමක් එහෙම තියෙනවා. ලස්සන තියෙන අරමුණට ඇතුළේ නමුත් අපිට ගන්නට ගියොත් මට තියන්න දෙයක් කියලා. ඒ දීපුල බලතරින් දැක්කේ කුඩානම් කැඩෙනවා. ඉතින් තව තවත් දීපුල ඇති වෙනවා. කැටි කැටි යන දීපුල තව තවත් දීපුල ඇති වෙන නිසා නිරන්තරයෙන් මේ ක්‍රියාදාම සිදුවන නිසා මහා දීපුල රාශියක් තියෙනවා කියලා තේරෙනවා. මේ වගේමයි මහණෙනි වේදනාව බුදුරජාණන් වහන්සේ කියනවා කරනවා. වේදනාව කියන්නේ සැප වේදනා දුක් වේදනා මනස වේදනා කියන තුනකම තියෙන පොදු වචනයක්. මේ වේදනාවේ කුණිතයා දුකේ වේදනාවේ සාරෝපණ මහත්ය ප්‍රකාශ කරන මහන්නේ වේදනාවේ මොනතාවයක්ද අර කියපෝ අතීත අනාගත වර්තමාන අධ්‍යාත්මික භාග වලාරික සුකුම දීන ප්‍රමේතාදී සියලුම වේදනාවන් ඒ ප්‍රබේද සියලුම වේදනාවන් බුදුහාමුදුර දැක්කේ එතකොට මේ වේදනාවන් බලනකොට මේකේ විශේෂම දුක් වේදනාවක් උපේක්ෂා වේදනාවක් ගැන කතා නොකර අපි සුඛ වේදනාව ගැන පමණක් සිතුවත් මේ කාරණාව තේරුම් ගන්න පුළුවන් වෙන තුරා මොකද බොහෝ ලෝකී සත්‍යෝ මානසික ප්‍රවණේ ලෝකයේ තියෙන පස්සේ සුඛ වේදනා විඳීමට කැමති සුඛ වේදනා ලබා ගැනීමට කැමති සුඛ වේදනා ප්‍රේක්ෂා ප්‍රේක්ෂා තම තමන් ලබා ගැනීම සඳහා කටයුතු කිරීමයි ඒ අයගේ ජීවිතය ගැන යන්නේ කරත් නැගෙන. එතකොට මනුෂ්‍යයන් වශයෙන් කටයුතු කරන මේ සෑම දෙයක්ම වගේ කරන්නේ සුඛ වේදනාව ලබා ගැනීමට දුක් වේදනාව නැති කර ගැනීම. දුක් වේදනාව නැති කරගන්නේ සුඛ වේදනාවට තියෙන ආශාව නිසා. දුක් වේදනාවට විවිධ කැමති ආදී වශයෙන් අපේක්ෂා වේදනාවක්වත් තියෙන අවස්ථාව නිසා දුක් වේදනාවට අපමැති ගැනීම. ඒක නිසා සුඛ වේදනාවට ඇලෙනවා. සුඛ වේදනාව උපාදාන කරනවා. මේ ඇලීම නම් උපාදානයේ දුක් සංදේශක්තිය කියලා ඒ ඇයට තේරුම් ගන්නට බැහැ. සැප ලබා දෙන දෙයක් කියලා. සමන්ත සුඛ්‍ය ප්‍රාස්වාදයක් දෙන දෙයක් කියලායි ඒ හිතන්නේ. නමුත් තමන්දා එතකොට ඇදලා දාපු ජරා දුකට ඇදලා දාපු ව්‍යාධි මරණ ආදී දුක්වලට ඇදලා දාපු හේත ලෝකයේද සිල්සන් ලෝකයේද අපායට ඇදලා දාපු දුක්ඛ සමුදය සත්‍යයේ ක්‍රියාත්මක වන්නේ කියලා කටුවේ සම්බෝධ වෙනවනේ එවැනි අවබෝධයක කෙනෙකුට මේ වේසුක වේදනාව අහා අගේව සාරය අධ්‍යයනයක් වශයෙන් නිවේ වැටෙන්නේ මහා ජීවී යුතු ධර්මයක් වශයෙන් භාවිතක් මම මේ තත්ත්ව සුඛස්ථාපී වදාම කියලා ඒක නිසා බුදුහාමුදුරු වෙනුවෙන් කියන්නේ බල මහණෙනි මේ සුඛේ වේදනාවට විශේෂයෙන්ම කාමස්ක වේදනාවට දියදී යුතුනවා කියන කයිස අදහස. මේ දියපොහුල ඇති වෙච්ච ගමන් නැති වෙලා යනවා කැඩලා බිඳලා විනාශ වෙලා යනවා. කිසිම සාරයක් නැහැ ඇතුළේ. ඒ වගේ තමයි මේ වේදනාව. මේ මේ ජීවිතේ පුරා වැඩිපුර වෙන්නේ දුක් වේදනා, කලාතුරකින් සුඛ වේදනා වෙනවා. මේ නිදන්නා සුඛ වේදනා දෙසා ප්‍රතිකරී බැලුවොත් එහෙම දැන් මොනවද ඉතිරියලා තියෙන්නේ කියලා බලන්න. ගියා වෘද්ධේ ඉඳපු සුඛ වේදනාවක අබමා ශ්‍රේණිය කාලක මාත්‍රයක දැනීමක්වත් දැන් ඉතිරියලා වේදනාව නෙවෙයි. ඒ පිළිබඳ සංඥාවක් පස්සේ කියලා නෙවෙයි කියනවා. කවදාවත් අමතක කරනවද වේදනා තිබෙන්න පුළුවන් ඒවා ගැන සිතුවත් ඒ විලාවේ පහළවන සමාධිය එක තුළ වර්තමානික වශයෙන් පහළ වෙන නාම ධර්මයක් සංඥා සංස්කාර වෙන ධර්ම ටිකක් පමණ වේදනාවලින් ඒක ආස්වාද කර කර ඒ ගැන හිතා සතුටු වෙන්නට පුළුවන් බැලුවනේ නමුත් මේ වේදනාව කියන එක හරියට රෑ සීනෙන් කාපු කෑමක් වගේ සීනෙන් කාපු කෑමකුත් නෑ දක්වනවා ඒකත් මේ විඳපු ආස්වාදයේ ඉතිරිවෙන්නත් නෑ නිකුණා එන්නේ පිටපත්. ඒකත් ඔබ දන්න සෝමිය දන්න ආස්වාදම් පිටදම්. ඒක කියන්නේ පහක් ගන්න දෙයයි. එතකොට මේ වේදනාව සුඛ වේදනාව කියන්නගෙන බැඳලුවට දැන් නැතුව සුඛ වේදනාව දැනෙන්නේ නැතුව. නැති වුණාට පස්සේ ගන්නට කිසි දෙයක් ඉතිරි වෙලා නැහැ. මේ පසුගාමී උදාහරණයෙන් සමාන වශයෙන් බලන්න සමන් අතීතයේ මම ආස්වාදයෙන් යුතුව අභිනන්දනය කරපු ඒ වේදනාව අරගෙන දැන් මම අතීතෙට වෙලා තියෙනවා. බලනකොට මේ අනිකන් පාරලා ගිය කුලඟක් වගේ වහා ඇවිල්ලා මහා පාරලා ගිය කුලඟක් වගේ. ඒ හොඳම අමනකොටම ජනතන් අපේ දෝ ශාස්ත්‍රය ගැන කරන නිය කිසිලක් දෙයක තමයි පුරවස් කාර්යයක් ලැබෙන්නේ කියලා. ඒක අනිශ්චිත දෙයක්. මේ විදිහට මේ වේදනාව අනිශ්චිත යන ධර්මයක්. කිසිම කඩයක් වටිනාකමක් නැහැ කිසිම නාම ධර්මයක්. නාම ධර්ම වල ස්වરૂපය මොකක්ද ඇතුළත ගමන් නැති රූපෝල් ස්වરૂපයක් ඒකයි. එතකොට මේ සුඛ වේදනාව ඇති කරගන්නට නිරායාසයෙන් බෑ. ආයාසයෙන් නිකුත් දුක වේදනාව ගැළඳෙන දේවල් අපි නම් කරගන්න ඕනේ. ඒ නම් කරගන්න නම් නිකන් බෑ ඒ සඳහා විවිධ දේවල් කරන්න ඕනේ. ගෑනක් මොනෝමනේ උපාදාන කරපු කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ මාස්වාදයක් බව කොච්චර දේවල් කරන්නට වෙනවා. ලබා ගන්නට ඒක පවස්ථානියට අවස්ථා සංදේ නබත් කරන්නේ සතුට කරන්නේ ඉතින් නරුණට ඒකම අපණ්ඩව කලේක කාර්යයක් ඒක කරන්නේ මේ සියලුම අවස්ථාවේකට යටවීම නිසා මුළු ජීවිත කාලයක්ම දුක් විඳින්නට වෙනවා ඒක ඒ පස්සෙන් තේරුම් ගන්නට බැහැ මොකද ඒ අර ජීවන සුඛාස්වාදයට වැඩි යන්නේ මේ කිසිම හරයක් වටිනාකමක් තියනවාද කියලා තමයි දැනුවත් වෙන. Tamanටම තේරෙන්න ඕන මෙතන සියුම් දැනීමක් කියලා නැති වෙනවා එච්චරයි. මේ සුඛ වේදනා මම විඳිනවා මම විඳිනවා මගේ සුඛ වේදනාව කියලා මොලාවට පස්සෙච්ච ලෝකසත්‍යයට මේ කාරණා තේරෙන්නේ නැහැ. මොකද මේ සුඛ වේදනාවක් තියෙනවා නමුත් වේදනාව විඳින කොට මේක නෑ. නිදීමක් තියෙනවා නැතුව නෙමෙයි. නමුත් විඳින කොට මේ සුඛ වේදනාවේ පැවැත්ම නම් මම විඳිනවා මම විඳිනවා මගේ සුඛ වේදනාව මගේ සුඛ වේදනාව කියලා ග්‍රහණය කරනවා. වෙන දෙයක් නෙවෙයි. එතකොට එතේ නම් ධර්මයක් ඇති වුණා ප්‍රවචනා නැහැ. නැවත ඇති වුණා නැවත ප්‍රවචනා නැවත නැති වුණා. මේ පවතින ස්නේහක කාලය. එතකොට මේ විදිහට සුඛ වේදනාව අනිත්‍යයට යනවා ඒ සුඛ වේදනාව උපදවා ගැනීමට යම් කිසි ප්‍රත්‍ය ධර්මන හේතු ධර්ම කියනවා මේ ඔක්කොම ළඟා කරගන්න ඕනේ. ඒ හේතු තියෙනකන් විතරයි සුඛ වේදනාව පවතින්නේ. ඒකේ පුදුලයට පස්සේ ඒක ප්‍රයෝජනවත් නැහැ. ඒක නිසා නැවත නැවත ඒකේ ප්‍රයෝජනයක් කටයුතු කරන්නේ. ඒ සාමතරස ප්‍රයෝජනවට ඇලීම නිසා ආසාවේ නිසා ඒකම දුක් සමුදේපන්ති බවට පරිවර්තනය වීම තුළින් නැවත නැවතත් ඉපදෙන සංසාරයේ පුරා ඉපදීපදී නැරිමරි සත්වල දුක මනෝබල කරන්නට තිබෙනවා. මේ සතර දුකට ඇදගන්න සතර දුකේ ගැට ගැටෙන සම්මෝහණය වලින් ගැටපා කබන ධර්මයක් නෝ මේක අගේ මැදයක් දෙන්නේ මේක සමස්තයෙන්ම දේවිය යුතු කරුණක්. නමුත් ලෝක සත්‍යයේක තියෙන්නේ මේ සියුම් මාස්කාරයේ ඒ මොනකම කියලා නැතිලා යන සියුම් මාස්කාරයේ යට වෙනවා. ඒකට ඒක ගිල ගන්න ඒක දැක ගන්න. එතකොට වෙන්නේ ඒක අත්හරින්නට බැරි උපාදාන ධර්මයක් බවට පරිවර්තනය වෙනවා. මේ කාමක සුඛාස්වාදය කරන අවශ්‍ය දියසරයේ මනස කියන ඉන්ද්‍රිය හයින්න ආස්වාද කෙනෙකු විදිහට ලැබෙන ආස්වාදී කියන්නේ එන කනනාදී දිය ශරීරයේ තියෙන ලැබෙන ආස්වාද. මේ මේ සාමිත ආස්වාද වගේම තමයි දරාමිත සුඛ වේදනා. දැන් අපි කියන්නේ ධ්‍යානයකට සිතපත් කරගන්න ආස්වාදයෙන් ඉන්න. ඒක නිර්වාණය සුඛ වේදනා. ඒක මේ ධ්‍යාන සුඛයේ ඒ ධ්‍යාන සම්පූර්ණයේ ඉන්න තෙක් පමණයි බව දැනීමට පස්සේ දැක්කම නෑ. සමහර ධර්ම හතරෙන් ධ්‍යානයට හරි අනුපාත ධ්‍යානයකට හරි පළවෙනි ධ්‍යානයේ හරි පවරණ ධ්‍යානයේ සම්මාදින්නට පුළුවන් වෙන්නට පුළුවන්. නමුත් ඒක වෙනකොට නැත්නම් තව දවස් දෙකක් යනකොට කවදාවත් මේ ජීවිතේ ප්‍රාණවත් ඒවා ඒ ධ්‍යානයේ සමග වදින්නට නැති කටයක් උද්දතවන්නත් පුළුවන්. එතකොට මේවා අනිත්‍ය ධර්ම ආස්වාදයේ ඊළඟට ප්‍රශ්නයක් කියලා එන පිළිගන්න. ඒකෙත් නෑ කිසිම ස්ථානයක්. අපි හිතමු කෙනෙක් කල සමෝත සමයදීලා නිවන් සුවක් දකින්නයි කියන්නේ. නිබ්බාණම් කර්මස්සකම් සමහතේ නිබ්බාණය කියන බුදුහමෝගයක් ප්‍රාණිකයක් තියෙනවා. ඒ වුණාට ඒ ඵල සමෝධයේ සිටිනකන් විතරයි නිබ්බාණ කියන්නේ. ඒකෙන් ඇවිදව ටිකක් වෙලා යනකන් කායයි සුඛතය සුවයදෙනේ. ඊට පස්සේ එහෙම සුඛයක් තිබුණ බවවත් දන්නේ අර පරණ පොමුද ජීවිතේ දැක්කට පස්සේ. ඒකත් සාක්ෂාත් කරගන්න දෙයක් නෙවෙයි අභිනන්දනය කරන්න දෙයක් නෙවෙයි ඒකෙත් සාරයක්. නිබ්බාන නිර්වාණ ස්ථානයක් නේ. ඒකයි බුදුහාමුදුරුවෝ නිබ්බාන නාමිනන්දටි කියන දේශනා කරන්නේ. නිර්වාණය අභිනන්දනය කරන්නේ නැහැ කියන එකයි තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය ලෝක සත්‍යයට තේරෙන්නේ තේරෙන්නේ නැති නිසා මේ වේදනාව උපාදාන කරගන්නවා ඒ වේදනාව උපාදාන කරගෙන ඒකටම දැනෙන ආශාවෙන් ඒකම නැවත නැවත උපාදාන ගන්නට කටයුතු කරනවා දුක් වේදනාව කෙරේ ගැටෙනවා මේ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් සංස්කාරයක් කිරීම තුළින් නැවත නැවත ඉදිරියට සංසාරේ පුරා දිගින් දිගටම ගමන් කරන විශ්වාසන දුක් සම්මත අනුභව කරනවා සතර සතර දුකම ගැනීම මේ පස්සේ හරියට තේරෙනවා නම් සුඛ වේදනාව සම්මනාකාරයක් වශයෙන් හිතන්නේ මේක නිස්සාරෝ දෙයක් කියලා නැතිලා යන දෙයක් වශයෙන් දකින්න. මේ කරුණ දෙකම කරලා බුදුජානන වහන්සේ අපට පෙන්වන කරනවා සංඥාව ගැන. බුදුමහාමුදුරුවෝ කියනවා මහණෙනි මේ නිරිග්ගෝ කියලා එකක් තියෙනවා. මේ සමහරට නිරිග්ගෝ දැකලා ඇති අපි නම් බොහෝ වාරවල දැකලා තියෙනවා කොමල කොළඹ නගරේ පවා. පුදුම කාල පාර තියෙනවා නම් දවල් 12ට විතර නම් අවුරුදු හොඳට පායලා තියෙනවා නම් ඈත ඉඳලා බැලුවාම හරියට වතුර පිරුණා වගේ ඈත දිස්සෙනවා. ඉතින් හිතන්න මේ වතුර නෑ කියලා. හරියට කිසිෙන්නේ බැලි ඇහැලා බැලි ඇහැලා වතුර පිරීලා තියෙනවා. මේවන් පස්සේ මෝලේ සත්‍ය දුනනවා කියලා සාහිත්‍ය ගම් වල දැක්කෙන දැන් අපි ගෙවලා තියෙනවා. නමුත් ඔබ දන්න කෙනෙක් නම් ඕක පස්සේ දුවන්නේ නෑ. සේනිකා දෙකේ මානසිකාය පාරෝ මානේ මේ වගේ මම කාර්යයක්වත් තියෙනවා වතුරක් ඇත්තෙත් නෑ වතුර තියෙනවා කියලා ඇත්තෙත් නෑ එතෙන්ද ගියා මෙන්න එකක් ඇත්තෙත් නෑ මෙතන කාර්යයක් කියලා ගන්න එකක් දෙයක් නැත්නම් මොන කාර්යයක්ද මේ වගේ තමයි සංඥාම පරිචිකෝ සමාසඤ්ඤා සංඥාව කියන්නේ මහණෙනි නිර්වේගයක් වන දෙයක් සංඥාව කියන්නේ හඳුනාගන්නේ ඇහැට පෙනෙන රූප හඳුනාගන්නවා කනට ඇහෙන ශබ්ද හඳුනාගන්නවා නාසයෙන් දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කායට දැනෙන ස්පර්ශ සහ මොනස දැන වේදා මොනවනවා හඳුනගන්න. මේවා බුදුහාමුදුරු කියන්නේ ඒකෝප සංඥා, සබ්බ සංඥා, ගන්ධ සංඥා, පස්ස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා. ඒ වචන අමතකව හඳුනා ගැනීමක් පසු කරනවා මුළු ජීවිත කාලය පුරාම අපි මේ දේවල් හඳුනගන්නවා. මේ හඳුනා ගැනීමක් ලැබුණාට පස්සේ ඇති වෙච්ච ගමන් මේක කියන්නේ. කිසිම දෙයක් ඉතිරවන්නේ අගයන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු ඊයේ යම්කිසි කෙනෙක් දැකලා අපි යම්කිසි වර්ධයක් කාලා යම්කිසි ගමසුවඳක් දැකලා මොකක් හරි අරමුණක් හමු වෙලා අපි මේ හඳුනාගන්නවා. දැන් මේකේ මොනවද ඉතිරෙන්නේ? කිසිවක් ඉතිරෙන්නේ කිසිම දෙයක් නැති සිස්තියන ධර්මයක් අරගෙන තමයි මේ ආකාරයෙන් මේ කටයුතු කරන්නේ මේවා සාරවත් දේවල්, ආදේවත් දේවල් කියලා. සංඥාව කියන එක ඇත්ත වශයෙන්ම නැති දෙයක් නැති දෙකින් අරගෙන ලෝක සත්‍ය මුලා කරන ධර්මයක් කන්නේට මගේ ජීවිතේ උපමා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක දෙවිගුවක් වගේමයි කියන්නේ. එතකොට දෙවිගුවේ සත්‍ය වශයෙන් දෙයක් නෑ. නමුත් වතුර තියෙනවා කියලා පෙන්නන. මේ වගේම දෙහෙනියක් කියලා සත්‍ය වශයෙන් දෙයක් නෑ. දෙහෙනියක් තියෙනවා කියලා පෙන්නන. මිනිහෙක් කියලා සත්‍ය වශයෙන් දෙයක් නෑ. සිහියේ ඉන්නයි කියලා දෙකෙන්දෝ. ඒ හත, පන, නාසය, මූණ කියලා ශරීරයේ එහෙම කොටස් නැහැ. සත්‍ය වශයෙන් නැහැ. නමුත් එහෙම කොටස් තියෙනවා කියලා පෙන්වනවා. ලක්ෂණ කියලා දෙයක් සත්‍ය වශයෙන් නැහැ. ලක්ෂණ කියලා පෙන්වනවා. සැප කියලා ලක්ෂණ දෙයක් සත්‍ය වශයෙන් නැහැ. එහෙම දෙයක් තියෙනවා. දෙයක්, දොරක්, පාරක්, ගහක් ආදී වශයෙන් අපි සංඥාවේ මුල වුණාට ඒවෙන් නැති ගියාට එහෙම දෙයක් සත්‍ය වශයෙන් නැහැ ලෝකේ. සංඥාව කියන්නේ අපේ පවචනේ නැති දෙයක් ඇති දෙකින් පෙන්වන කරන පවචන ධර්මයක්. ඇත්ත වශයෙන්ම මේ තමන්ගේ ශරීරයේ ගත්තොත් එහෙම මම මගේ කියලා හිතුවට මේ ශරීරයේ එක එක කොටසක් ගලවලා ගලවලා ගලවලා කොටසින් කොටසක් ගැස්සට ගොඩ ගැසුවොත් එහෙම මේ ශරීරයේ දිස්සන්නේ හරියට අපි නෝර්මලයිස් කරලවත් වෙන නෝර්මලයිස් කරලක් කියලා තියෙනවා ඒක ඇයි ඔක්කොම ගොඩක් ගලවලා ගලවලා ගලවලා පැත්තකින් ගොඩ ගැහුවොත් ඔය නිකන් වහන කොටස් ගොඩක් තියෙනවා මොඩල් බයික් එකක් කියන්නේ නැත්නම් මොඩල් බයික් එකේ කැලි කොටස් ගොඩක් තියෙනවා ඒ වගේ මේ කලේ දීගෙන තේරුම් මේ දස්සම් මස්නාර ඇටයට නිදුවක් කොටවදව දෙන්නේ මේ කොට. මේවා එක එකක් දඩලා දඩලා දඩලා පැත්තකින් ගොඩගෙනම තේරෙනවා. මිනිහෙක් ඇත්තේ ගෑණියක් ඇත්තේ. ඒ ගොඩනැගිල්ල තියනවා නම් ඉතින් ඒක තියනවා තියනවා තියනවා දැන් තියනවා ඕවට විවිධ අන්දාල අපි කතා කරන මේ ඔක්කොම සංඥා. හඳුනා ගැනීම සඳහා පාවිච්චි කරන වචන. මේ සෑම රූප කොටසක් සැදලා තියෙන්නේ මූල ධාතුවක් එක්ක. කොට ව්‍යාපෝතේ ජෝවායෝ කියන්නේ. එනම් මට මාසයක් ගත්තා, සාමාවක් ගත්තා, සැඩකටුවක් ගත්තා, නාටයක් ගත්තා, කොයි ජාතියේ කොටසක් ගත්තා, ඒ ඔක්කොම එහෙම තියෙන්නේ අර නාසය අසකන්න ඒ වගේම මාස්නේ නමරාදී කොටස් කියන සංඥා අපි ඉවත් කළා නම් එතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු කියන කොටස්. මේ පඨවි ආපෝ තේජෝ වායු කියන එකත් අපි හිතින් ගන්න සංඥා. ඒක හඳුනාගන්නේ. අපි හිතමු මාස්කාලා ශරීරේ දෙනවා. අම්බසිරවන් හම හම හම හම කියලා කම් සම කියලා කතා කරන එක සංඥා. හිතේ තියෙන දැන් ගැනීම. හම කියන්නේ මේ මේකට මම මට මේ හම සම කියලා මේ මිනිස්සු කතා කරනවා. හම දන්නේ නැහැ බා. මේ සම සමේ පාඩුවේ පැතිරෙන්නේ. ඉතින් මේ සමජ සම කියලා සංඥාවක් දානවා. ඒ සමාජ කැලක් ගලලා ඔය විශ්ලේෂණය කරලා අපි දැලුවත් ඒකේ තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා ඒක කියන්නේ තීජෝ ගතිය. ඒක තීජිලා වගේ කියන හැපිනිති වේලිකමක් වගේ ඒක වායෝ ගතිය. ඒකේ වතුර ගතිය තියෙනවා මේ වෙලාවේ මොකක්ද මේ නිති කම්මක් වගේ නේද? එතන තේත ගතියක් තියෙනවා ඒක තමයි ආපෝ ගතිය. ඒ සමගලා මේ විලාහත් පාස් වෙලා යන සත්‍ය දෙපස්සම කොටස නැත්නම් කුණු වෙන පාස් වෙලා යන සත්‍ය දෙපස්සම කොටස කියන එක තමයි පඨවි ධාතු. දැන් කම කියන සංඥාව වලින් කරපුවා පඨවි ධාතු ආපෝධාත් හේතු ධාතු වායු ධාතු කියන සංඥාව. මේවත් අපි ඉතින් දැන් අය පඨවි ධාතු හඳා ගන්න ඉස්තර ඉඳලා සම්මත කරලා තියෙනවා සම්මත කරගෙන ඉන්න සංඥාවක් ගන්න මේක පඨවි ධාතු කියන්නේ. ආපෝධේ වායු ධාතු. ඒ සංඥා ටිකක් තුළ තියෙන ඒක පස්සේ තියෙනවා. මේක නිරන්තරයෙන්ම ඇති වෙන්නේ නැති වෙන්නේ ගැන රූප කොටසක්. දැන් එහෙම කියන්නකෝ. ඇති වෙන්නේ නැති වෙන්නේ ක්‍රියාවක්. ඒකත් හිතේ තියෙන සංඥා. ඒකත් අයින් කළොත් තියෙනවා. ඊළඟට මොකක්ද කියන්න තියෙන්නේ? ඒ ඒකට ඇති වෙන නැති වෙන ක්‍රියාදාමය කියන එකත් අයින් කරනවා. මේකට කියන්නට දෙයක් නේ කියලා යනවා. ඒකත් ඉතිරියෙන් කරනවා. එහෙම කියනවා මේක කියන්නට ගන්න දෙන්නට හිත සැලස් නැතිව. ඔබට මේ සංඥා ඔක්කොම නිරුද්ධ කරන සංඥා නිරෝධී වෙන පස්සනක් තියෙනවා සිත සංඥාව සමාගමකට දෙලනේ. ඒ සමතේ සංඥාව සම්පූර්ණ නිරුද්ධ කළ හැකි එකක්. මේ විදිහට සංඥාව කියන්නේ නැති දෙයක් ඇති ලෙසින් පෙන්වන්න කරගන්නවා. එතකොට මේ සෑම දෙයක්ම සමාජයේ පිටතට ඇති වෙන හැඟීමක් හරි හැමදේම ඒ කෙනෙක් දැකලා අපිට ලස්සනයි ලස්සනයි කියලා හිතන ඒක හිතේ තියෙන හැඟීමක් ඉස්සරහ. වෙන දෙයක් නෙවෙයි. ඒ කෙනාම දැකලා තවත් කෙනෙකුට විහාරයක් කැට කෙනෙක් කියලා හිතන්න බෑ. ඒක කියන්නේ ඒ කියන සංඥාවක්. හැඟීමක්. ඒක කොහොම සිත තුළ ඇති වී නැති යන නාම ධර්ම මේ අධ්‍යක් වටිනාකම ස්ථානයක් ඒකක් ගන්නට නෑ. ඒ බව අවබෝධ කරගත යුතුයි. එතකොට සංඥාවේ මුලම දැන් අපි පොඩි කාලේ කොච්චර විතර ඉගෙන ගත්තට හැදව නිදි මරාගෙන පාඩම් කරන පාඩම් කරලා ඉගෙන ගත්තා. දැන් බැලුවොත් ඒව ගැන හිතලා මොනවද මතක තියෙන්නේ? කලාතුරකින් යමක් මතකේ ඉන්නේ ඉගෙන ගත්තේ ඒ සංඥාවක්වත් මතක නෑ. සංඥාවේ ස්වභාවයෙන් නෑ අනිත් දෙක කියන්නේ හිතේ ගන්නවා. නිරුතනාට පස්සේ ඔය මොනවද අන්‍යයන් හිතේ කියලා. නිරුද්දේව කියන්නේ නැත්තටම නැති කරන්නේ. ආය පහනක් වෙනවා. පහනක් වෙනාට පස්සේ තමයි ඒ දැනුම පහන් දැන්නේ මට වටිනාකමක් නෑ. ඒක නෙවෙයි. මේ වගේ තමයි මේ සංඥාවේ ස්වરૂපයක තේරුම් ගත යුතු සංඥාවස්ථාවක ධර්මයක් වශයෙන් අවබෝධ කරගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා කරන සංස්කාර ගැන. උන්වහන්සේ කියනවා කොමාවක්. මම මේ නිලකට බඩුවක් හදාගන්නවා දීයෙන් හදන බඩුවක්. මේක කුඩුවක් වෙන දෙයක් හදාගන්නවා ගමක් අරකුවක් ගානේ යනවා. මහා රෝසක වෙච්චි කෙදින් තියෙන මහා කෙතෙන් දතක් දකිනවා. මේවනිය කමින් කපනවා දෙක මුලින් කපනවා දෙකෙන්කට අදින කපනවා දෙකෙන්කට ඉතිරිපත් කපනවා ඒක එක පතුරු ගලවනවා මේ අරට්ටුව හොයාගන්න. බාහනේ උපමාවේ සදා ගැනීම සඳහා. එයාට අරට්ටුවක් කියා හේලයක් වත් දෙන්නේ නැහැ. සිංහසියා දෙකේ කඩන සංදේශාරම මට මේ කේසදේන පාරයක් වටිනාකමක් තියෙනවා. ඔය පොඩි සෙල්ලම් බඩුවක් වගේ එකක් දවසක් දෙකක් පවතින ගමන් එකක් හදන්න ඕන මේකක් දාන දෙකේ ඉන්නේ නැතිලේ ඒ හැර ගුණම කිසිම සාරයක් කඩයක් නෑ. මේ මොලේ තමයි මහණෙනි සංස්කාර සම්බේ. සංස්කාර ජනිතේදී සමාගයේ සිත තුළ පහළන සිතින් ඔක්කොම සංස්කාර කියලා චිත්ත සංස්කාර කියන වචනය කතා කරන්නේ. රූප පිළිබඳ සිතේ රූප සංකේතන. ඒ වගේම තමයි ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ ධම්ම. එනකන් ලෝකයේ දේපාලයේ මානසික අරමුණු හමුවනාට පසුව ඒ අරමුණ පිළිබඳ ඇති වෙන සිතිවිලි තමයි සංස්කාර කියන්නේ පංචස්කන්ධ කතාව. බුදුහාමුදුරන් වචන වලින් කියනවා නම් රූප සංකේතන, ශබ්ද සංකේතන, ගන්ධ සංකේතන, රස සංකේතන, පොට්ටබ්බ සංකේතන, ධම්ම සංකේතන වශයෙන් හඳුන්වන්නේ ඒකට. ඒතකොට මේ සංස්කාර වල ස්වરૂපය මොකක්ද? ඇති වුණා, පැවතුණා, නැති වුණා. ඒකයි. සිතිවිලි ටිකක් නාම ධර්ම ටිකක් ඇති වී නැති වී යාම හැර වෙනමක් වෙනමක් මොකක් තමයි. දැන් අපි මේ කන දෙනාට තේරෙන ආකාරය කොහොමද කෙනෙක් බස් එකක හරි වාහනයක නැගලා යනවා. ඉතින් වාහන දෙක තියෙන ওই ලස්සන අය දැකලා ලස්සනයි ලස්සනයි කියලා හිතලා ඒක මම කටයුතු කරන අය මම දන්නවා ඔබවා එහෙම මම අසුර කරගෙන ඉන්නවා. එතකොට දැන් මේ පාරේ යනවා බස් එකක් යනවා එක පාරට දැක්කම ආ ලස්සනයි ලස්සනයි කියලා සිතිවිලි ඒ සිතිවිලි එතන නැතිලා ගියා. ඊට පස්සේ දවල්ට දනවා ලස්සනයි ලස්සනයි කියලා හිතුවා ඒකත් විතර වැටුණා නැතිලා හිටියේ. මේ තමන්ගේ සිතන තුළ ඇති වෙලා නැති වෙලා යන සිතිවිලි ටිකක් තමයි මෙතන වෙන මොකක්වත් නෙමෙයි. මුළු ලෝකයක් කියන්නේ තමාගේ සිතිවිලි ප්‍රවත්ම. ඒ කියන්නේ ලෝකයේ ලෝකයේ පාණියේ පැත්තකෝ හේතේ දන්නා ඒවා පිළිබඳ සමාජයේ සිටිනේ යොමුනේ නැත්නම් සමාජයේ සංකාණය තුළ ඒ ලෝකයේ තියෙන දේවල් අරමුණු කරගෙන සිටිනේ පහළෝනේ නැත්නම් ඒ කිසිම දෙයක කිසිම වටිනාකමක් අපට නැහැ. දැන් අපි මේ වෙලාවේ මේ ඇයට රොමන්ටයිටි තේගන්නකෝ. සිහි කළොත් විතරක් රොමන්ටයිටි තියනවා කියලා තේරෙනවා. සිහි කලේ නැත්නම් රොමන්ටයිටි ඒක තියෙන පැත්තට ඔය තියෙන්නේ. ඒක වෙනම කාරණා. සමන්දේ සිට තියෙන රොමන්ටයිටි කියලා කියන්නේ. ඒ වගේ තමයි ලෝකයන්නේ. තමන්ගේ පුතා කිව්වත් එකයි, දුව කිව්වත් එකයි, භාර්යාව කිව්වත් එකයි, අම්මලා කිව්වත් එකයි, අම්මා තාත්තා කිව්වත් එකයි, ඕනේ දෙයක් කොච්චරයි. සිතේදී ටිකක් ඇති වීම නැති වීම පමණයි මේක තේරුම් ගන්න බෑ පුත්තජන භූමියේ සිටින විශේෂයෙන්ම උද්‍යාන ප්‍රතිජී සත්‍යයයි. ඒක නිසා මේ සංස්කාර ධර්ම වරවත් සාරවත් අගේවත් දේවල් වටිනා දේවල් වශයෙන් පිළිගන්න. සමන්ගේ සිත තුළ සිටින ටිකක් ඇති වීම නැති වීම හැර මෙතන මෙතන දැන කිසිම දෙයක් නැහැ කියන්නේ. අවබෝධය ඇති කරගන්නට ඒ අයට කොහෙත්ම හැකියාවක් නැහැ අවිද්‍යාව ඒ තරම් ගණ බහුල වශයෙන් සිත බසන්න තියෙනවා. දැන් කෙලෙස් දැකලා ලස්සනයි ලස්සනයි ලස්සනයි කියලා හිතනවා කියන්නේ ඒක තමන්ගේ හිත තුළ තියෙන සිතුවිල්ලක් විතරයි. වෙන දෙයක් නෙමෙයි. ඉතින් මේ සිතුවිල්ල ඇතුළේ කරන්නේ ලස්සනක් කරනවා. ඒක මොකක්ද කියන්නේ? නැත්නම් මෙයා හරි අපකයි නරකයි පොකේ දුස්සේ මට වෛර කරපු කෙනෙක් කියලා හිතනවා කියන්නේ හතුරු ඉන්නේ බාහිර ලෝකේ නෙවෙයි තමන්ගේ සිත තුළ. තමන්ගේ සිත තුළ පහළන සිතින් ධර්ම ටිකක් වන එතන වෙන මොකක්වත් නෑ. ඒක තේරුම් ගන්නට බැරි අයට බාහිර ලෝකේ හතුරු ඉන්නවා. ඒවා තේරුම් ගන්න අයට වඩාත් අයට ලෝකේ කිසිම සැපයක් තමන් නරඹා කියන සැපයක් නෙවෙයි. එහෙමයි සත්‍ය වශයෙන් දකින්න කෙනාට අවබෝධය ඇති වූ කෙනාට තියෙනවා. එතකොට ඕනෑම දෙයක් පිළිබඳ සිතිවිලි ටිකක් ඇති වෙන වෙන ලෝකයක් කියලා දෙයක් නෙවෙයි. තමන්ගේ අඟවලට මේ මම මගේ මගේ මගේ කියලා හිතනවා ඒකත් ඉතිරි කොට. එහෙම දෙයක් මගේ කියන එක තමන්ගේ හිත තුළ තමන්ගේ කාර්යයක් ගැන පුළුවන් දෙයක් දොරක් ඉඳ කරනවා මොනවා වස්තුවක් වෙන. ඒක මගේ මගේ මගේ කියලා හිතනවා. ඒ හිතන එක වස්තුවේ නෙවෙයි තියෙන්නේ තමන්ගේ හිත තුළ ඇතුළා කරගෙන නැතුව. ඊට පස්සේ ඒකේ කිසිම දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. ඉතින් මේ සංස්කාර සිතිවිලි ධර්ම වල මොන අගයක්ද මොන සාරයක්ද මොන වටිනාකමක්ද මොන අර්ථයක්ද කියන එක තමයි තමයි තේරෙන්නේ ඇති වෙනවා සැලසුනා නැති වෙනවා නැති දේවල් වල ගන්නට කිසිවක් හේතුවන්නේ මේ සිතිවිලි වල තමයි කුසල අකුසල කියන සංස්කාර ධර්මත් තමයි කුසල අකුසල සංස්කාර එතකොට බොහෝ දෙනෙක් කුසල් කරනද ඒ කාගේ වදේවල් වටිනා දේවල් කියලා හිතන අකුසල් නම් ඉතින් ගණන් ගන්නෑ බෞද්ධ කොල්ලෝ දේවල් වශයෙන් එතකොට කුසල් පහා වටිනා දේවල් වදේවල් දේවල් කියලා හිතන මේ දන්නේ ඇති රහත් කෙනෙක් කිසිම කුසලයක් කරන්නේ නැහැ මොනවාද ඔය කියන නිස්සාරභාවයේ තේරුම් අරගෙන අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ අවිද්‍යා නිරුද්ධ කරලා සංස්කාර නිරුද්ධ කරලා තියෙන කෙනෙකුට අවිද්‍යා නිරුද්ධ වීමේ සංස්කාර නිරුද්ධ කරලා තියෙන කෙනෙකුට ඔය කුසල් කියන ඒවා සුද්ධෝකට ගණන් ගන්න දේවල් නෙවෙයි. නමුත් කුසල් කරන්නේ පාටින එක නෙවෙයි. කුසල් කළේ දුක යන්නේ වාරයෙන්ම කණිතේ. ඒක වෙනම දෙයක්. නමුත් කුසල් කියන වේදී සීතුලන සංස්කාර ධර්මයන්ගේ සීම ගැන කල්පනා කරලා ඉතියි. මෙතෙන් බුදුමහමෝ දක්වන අපිට කරනවා කියන අකුසල වලට මේ හදාගන්න. රූපං රූපස්කල සංකතං සංකරණ වේදනං වේදනස්කල සංකතං අබිනම් කරන්ති සංඥා සංයස්කල සංකතං සංකරන්ති සංඛාරේ සංඛාරස්කල සංකතං සංකරන්ති විඤ්ඤාණ විඤ්ඤාණස්කල සංකතං අබිනම් කරන්ති කියන සංස්කාර පදේ විශ්ලේෂණය කරන විග්‍රහ කරන පෙන්නු කොටනවා. රූපය අල්ලගෙන රූපයක්ම ලැබෙන දේවල් නිරස් කරන විදිහ වේදනාව අල්ලගෙන වේදනාව ලැබෙන දෙයක් නම් රැස් කරනවා. සංඥා සංඛාර විඥාන උපාදාන කරගෙන නියම ලැබෙන දෙයක් මේ සංස්කාරයන් රැස් කරන්නේ. සංස්කන්ධ ධර්ම කුසල කරනවා කියලා රැස් කරනවා. එනම් කුසල කරනවා කියලා පංචස්කන්ධ ධර්ම රැස් කරපු කෙනාට විපාකයක් වශයෙන් පරිලෝකේ පුළුවන් නම් සංදර දීර්ඝ පුළුවන් නම් දීර්ඝ පුළුවන් නම් ඒ වගේ පංචස්කන්ධ ධර්ම රැස් කරනවා පංචස්කන්ධ ධර්මම තමයි ලැබෙන්නේ තෝරන. ලැබිය යුත්තේ එහෙම. ලැබෙන්නේ එහෙම. පංචස්කන්ධ ධර්මය ලැබෙනවා කියන්නේ ඊගාසිතේ දුක්ඛ යම් තැනක පහළ වෙනවා නම් මේ පංචස්කන්ධ ධර්ම දුකේ පහළ වීම එතනයි. දුක්ඛ සත්‍යයේ පහළ වීම එතනයි. එතින් මේ දුක්ඛ සත්‍ය ලබා දෙන දුක්ඛ සමුදය සත්‍යයක් දුක්ඛ සමුදය සත්‍යයක් වශයෙන් දක්නට අපෝසල භාවය නිසා ඒක දක්නට සමප්‍රඥාවක් නැතිකම නිසා ඒවයි තමයි මේවත් දේවල් කියලා හිතනවා. දැන් මෝඩකම වෙන අවිද්‍යාව හැර එතන වෙන දෙයක් නෙමෙයි අවිද්‍යාව පත්‍ය සංඛාර කියන්නේ තියෙන්නේ. ඒකේ තමයි මේ විදිහට ඒ පිටිවිලි ධර්ම වල කිසිම සාරයක් වගේක් නෙමෙයි කියන එක තේරුම් ගන්න. කොසල් වලින් නැවත නැවත ඉදීම ලබා දෙනවා ජාතිය දෙන දෙයක්. අපි මනස ලෝකේ ඉපදුනේ ගියාගේ මරණ වෙලාවේ ඉපදුන කුසල සත්‍යයක් එක. අද දක්වා මේ මනස ලෝකේ ඉපදිච්ච බඩට ආපු දවසේ මෞකසට ආපු දවසේ ඉඳලා අද දක්වා කොච්චර දුක් විඳලා තියෙනවද කියන එක තමයි. අනාගතේ කොච්චර දුක් විඳින්න දෙනවද කියන එක තමයි එන්නේ එන්නේ දුක වැඩි වෙනවා නිසා කඩේ නෑ මොකද එන්නේ එන්නේ ජරාවට යන අයිතින්ද දුර්වල වෙනවා එන්නේ එන්නේ කාට පස්සේ දීන වෙන යන අපේ ඉන්ද්‍රියන් දුර්වල වීම කියලා මේ ශරීරයේ රෝග වලට උඩුක්ති දීමේ පස්සේ නැති වෙනකොට තව තවත් ජරා දුක් වැඩි වෙනවා යාන් දුක් වැඩි වෙනවා මරණ දුක් එන්න තියෙනවා ඒක නිසා තමයි දිවියට ඉන්න තියෙන දැනුමකට වැඩි දුකක් මේ ඔක්කොම දුක් ලබා දුන්නේ ජාතිය නිසා ජාතිය ලබා දුන්නේ අර පොණක් භාවය කියන තුන කර්ම ශක්තිය එක. කුසල ශක්තිය එක. ඉතින් මේක ලෝකයේ ඉන්නේ මේ විශ්වාසය වෙනවා. ඒකට ඉතින් කාරණක දෙයක් කොට නැහැ. මොකද අවිද්‍යාව කියන තාක්කල් වෙලාම කාරණේ කියන ක්‍රියාත්මක වෙන ස්වභාවික ධර්මයක්. එතකොට මේ කිසිම කාර්යයක් නැහැ. ඒක නිසා කිංගිතී ආදිච්චේ සංඛාරයේ සංස්කාරෝ මේ සංස්කාරවල මනස ආරම්භ කියලා කියනවා. ඊළඟට පංචස්කන්ධය ඊළඟට කියන්න තියෙන්නේ විඤ්ඤාණස්කන්ධය විඤ්ඤාණස්කන්ධය ගැන කතා කරනවා බුදුහාමුදුර ප්‍රකාශ කරන මහණෙනි උඹලා දැකලා තියෙන මායාකාරී මිත්‍යාකාරී ඒගොල්ලෝ පෙන්නවා බොහෝට පෙන්වන්නේ අත්දැකීම් පෙන්වන්නේ නැත්නම් ඉන්ද්‍රජාලකාරෝ කියලා ඉන්නවා යම් යම් තාක්ෂණවලින් යම් යම් දේවල් මවල පෙන්වන්නේ ඇත්ත නෙමෙයි නැතිනම් මවල පෙන්වන්නේ විද්‍යා පාඩම් තියෙනවා. සමහර දෙවියන්ලක් ගන්න වෙනකට පොඩි දෙයක් කරලා දෙනවා. එහෙනම් මේක අකුණේ. ඉතින් මේ චක්කුලි කතා සතු වෙනවා මෙයාගේ දක්ෂ භාවය කියලා. ඒ මිනිසුන්ට දෙන්නේ ඒ විද්‍යාකාරය කරපු දේ දකින්න තරම් සමාජයේ එහැ තියුණු නෑ සමාජයේ ප්‍රඥාව නෑ සමාජයේ මෝඩකමයි මෙතන තියෙන්නේ කියලා දකින්නට බෑ. හරියට දස්භාවය දැකලා ගන්න. විද්‍යාව විශ්වකම් එතකොට තේනේට අපිට මායා ස්කාරෝ මායාවල තියෙන දහයක් වගේ මේ හිතලා බලන්න. තියෙන විශේෂ වටිනාකම බොරුවක් නෙමෙයි කරන්නේ සම්පූර්ණ මුලාවක් රැවටීමක් නෙමෙයි අස්බැඳුමක් නෙමෙයි කරන්නේ. මේක කිසිම සාරයක් නෑ. ඒ වගේම තමයි විඥානය. කියන්නේ කියලා දුක්ඛේ විඥානය සාරය. මේ විඥානය මනින් මොන කාර්යයක්ද මොන වටිනාකමක්ද මොන කාර්යයක්ද තියෙන්නේ. එහෙම බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරනවා. ඇයි මේ විඥානය කියන්නේ දැනීම. ඇහැර රූපයක් දැක්වම විඥාන දැනීමක් ඇති වෙනවා. පස් විඥානය කියලා පොත්වල හඳුන්වන්නේ බුදුහාමුදුරේ දේශනා කරන එහෙමයි. කනට ශබ්දයක් පමණක් දැනීමක් ඇති වෙනවා. සෝත විඥානය, නාසයට ගන්සෝන් දැනනවා කියන විඥානය, කන විඥානය කියන මේවා මේන දිවට දැනෙන විඥානය, ජීවහා විඥානය, කායට දැනෙන විඥානය, කාය නිසා පහළ වෙන විඥානය, කාය විඥානය, මනස දැනෙන විඥානය මොනවා වෙනවා. මේ චක්කසෝත තමයි ජීවහා කාය මනෝ කියන මේ විඥානයේ කොටස් හතරක් තිබෙනවා. දැනීම කියන්නේ මේ වගේ ස්වરૂපයක් මොකද්ද? ඇති වෙච්ච ගමන් නැති වුණාට ප්‍රමේයක් හවත් පවත්නට හැකියාවක් නැහැ. අපිට ළමකෙසේ සිතක් පහළ වුණා නම් දැනුමක් පහළ වුණා නම් රෝපේ නම් ටිකක් කරලා පවතිනවා කියන්නේ. මෙහෙට තියෙන කන කාලයක් නෙවෙයි එතන එක කාලයක් හරි පවතිනවා කියන්නේ. නමුත් මේ විඥානයේ නාමස්කන්ධයේ එහෙම ප්‍රවැත්මකුත් නැහැ වහාම ඇතිවෙච්ච ගමන් කඩාගෙන හැරෙනවා නේද කියනවා. මේ කඩාගෙන විරුද්ධ යන විඥානයේ මොනම අන්‍යයන්ක්වත් ඉතිරිවන්නේ නැහැ. මේක දකින්නට බෑ. දකින්නට බැරි නිසා දැන් අපි හිතමු කෙනෙක් නම් කිසිම රූපයක් බලනවා කියලා. බලනකොටම ඔන්න දක් විඥානය ඇති වෙනවා. ඊට පස්සේ රූපය හඳුනා ගන්නවා. රූප සංඥාව ඇති වෙනවා. ඒක නිසා වේදනාවක් ඇති වෙනවා. ඊට පස්සේ මේ වේදනාවට ආශා කරනවා. දුක් වේදනාව නම් කියනවා. විවිධ සිතිවිලි හිතනවා. ඒ රූපේ පිටමනව. ඉතින් මේ ඔක්කොම දේවල් නාම ධර්ම. හිතතල පළවෙනි නාම ධර්ම. ඉතින් මේ පුද්ගලයා රූප විනාඩි 5ක් බලනවා නම් මේ රූපයේ විදිහට බලන්නේ කියනම් මම විනාඩි 5ක් මේක බලන්නේ කියයි කියලා කියනවා. අර මනාකාරය ලේසියක් වෙනවා වෙන දෙයක් නම් වගේ දෙයක් මේක නෑ. සංදේයක් සංදේයක් පාසා ඇති ඇති නැති නැති විදිය මේ විඥානයේ සහිත නාමස්කන්ධේ තරන්න කර මෙතන බැලීමක් නැහැ කියලා දකින්නට බෑ මුලාවෙන් ප්‍රවේශනා විද්‍යාවකින් කරනවා. අපි යමක් අසනවා කියලා හිතනවා. අසන අසන විට ඒ සංවේගක කණේ වදින ශබ්ද තරංග වැඩි වෙන නිසා ඒවා කම්පණයට ඒවා සම්බරේ කම්පණය කිරීම තුළින් ඒ වෛෂ්ණව පද්ධතියේ ක්‍රියාදාමය ආදී නිසා මොළේ තරංග බවට පරිවර්තනය වෙලා දැනීම බවට පරිවර්තනය වෙනවා. ශබ්දයේ එන්නේ ඇති වෙන සෝත විඥානයේ ශබ්දයේ නැති වෙන නැති වෙන නැති වෙන මාර්ගයක් පාරක් ගන්න නැති වෙනවා. විනාඩි 5ක් ඇතුළත් වෙනකොට කෝටි ප්‍රකෝටි ගණක් සෝත විඥානයේ එකයිද නාම ධර්මය ඇති ඇති නැති නැති ගියා. මේ ශනික වශයෙන් ඇති වීම නැති වීම යන ශනික අනිත්‍යතාවයේ දක්නට අපෝසත්වෝ එවැනි දැකීමක් දක්නට තරම් ප්‍රඥාවක් නැති බාල ලෝක සත්‍යයට මම මෙතෙක් කියලා ඇසුවයි කියලා කියනවා. මම ඇසුවයි කියලා කියනවා. මම ඇසුර නෙවෙයි මේ නාම ධර්ම ටික ඇති නැති යම පමණයි තියෙන්නේ මම බැලුවා නෙවෙයි මම බැලුවා නෙවෙයි සත්‍ය වශයෙන්ම තියෙන නාම ධර්ම ටික ඇති ඇති නැති නැති අර විඥාකාරය යමක් බැලුවා නෙවෙයි තමන් මොලාවට පස්ස නැච්චිද එතන තියෙනවා මෙන්න මේ වාගේ විඥානයේ කිසිම ස්ථාරයක් නෑ මේකවත් තේරුම් ගන්න බලන්න මේක දීර්ඝවටෙන් විස්තර කරන කාලේ අවකාශ දෙන්න තව මේ දේශනා කොටසක් කියන්නට තියෙන නිසා ඒ කියන්නේ කතා කියන අපි දැන් අතර කරලා ඊළඟට කියමු කාරණාවට බලමු. ඊළඟට කියනවා එනම් පස්සන් දෙකේ සතර අවිසාව කොනෝ ප්‍රශ්නේ දෙන්නේ වේදනාවට නිමිති සංඥාට නිමිති සංකාරයට නිමිති විඥානස්යෙන් කියන්නේ නිමිති නිමිතිලා මෙලොවට විරාමා විමුක්තිය විමුක්තිය විමුක්තිය දේශනාට කියන දාතේ සම්බන්ධ කරන පටන් කරනවා ප්‍රාණිකත්තාටි ප්‍රජානාති මේක මේ බුදුහාමුදුරුවෝ උපෝලන වශයෙන් දීප කතාවක්. මේකට දකින්න පුළුවන් කතාවක් නෙවෙයි. ඒ විදිහට හරියට මේ අසාර ධම් වශයෙන් දකින පුද්ගලයාට ආර්ය ශ්‍රාවකයාට නැත්නම් භාවනා කරන යෝගාවචරයාට කලකිරීමක් ඇති වෙනවා මොනවා කෙරෙයිද? මොනක් කෙරෙයිද? දුක්ඛ නිමිති නිමිති දුකේ කෙරෙයි කරකිනවා. වේදනාව ඇතිවෙන වේදනාව කෙරෙහි කලකින් ඇල්ලේ අල්ලන්නේ උපාදාන කරන්නේ ග්‍රහණය කරන්නේ අදේ දෙයක් අමේවත් දේවල් කියලා මුලාවට පත්වන්නේ මේවා කෙරෙහි නිම්බුන්දකී කලකිනවා සංඥායති නිම්බුන්ද සංඥාව කෙරෙහි කලකිනවා සංඛාර කෙරෙහි කලකිනවා බුදුනාම කෙරෙහි කලකිනවා කලක නිම්බුන්දන් විදද්දති කලකිනකොට ඇලෙන්නේ කලකින් නැතිකොට නෑනේ කලකිරීම ඇති වෙන අපට ඇලෙන විරාග එසේ නොයන විට මොහොතේ සිට නිදහස් වෙනවා. විමුක්තියෙන් විමුක්ති වෙන නිදහස් වන පස්සේ මොහොතේදී පදානාවේ තමා සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා කියලා දකිනවා. ඒ පුද්ගලයාට ඥානයක් පාලිනා ජාතිය කියන නැවතීමක් නැහැ කියලා ඒක දෙකලායි. මේ උපරිම වශයෙන් බුදුරජාණන් වහන්සේ පාඩේ දෙනවා කරේ මේ දෙක කියන්න කරන්න තියෙන බව දැන් අන්නා කලින් කියවා. ඒතකොට මේ එක කරන්න තියෙන මේ පංචස්කන්ධය අසාර ධර්මය අසාර බව වශයෙන් තේරුම් ගන්න ඕනේ. මේ උපාදාන කරගෙන සමාධිය අධ්‍යක්ෂක සමාධිය ප්‍රතිපදාත්මක මොනකටද අවිද්‍යාව පැහැදිලිවම දැකියි. මේවා සමාජයෙන් අවබෝධ කරගෙන ගන්නකොට සමාජයේ තිබෙන මේවා සාරවත් ධන වශයෙන් අ르ගෙන කටයුතු කරේ පොලිචරණ ගොන්කම කියන ඒ ගොන්කම තමයි තේරෙන්නේ. අවශ්‍ය වැටෙන්නේ. ඒක තියෙන්නේ බුදුන් වහන්සේ වචන වලින් කියන්නේ අවිද්‍යාව. ඒ මතකම සමාජ තේරෙන්න ඕන මේවා මේ සාරවත් දේවල් වටිනා දේවල් අපට තියෙන දේවල් ක්‍රොස් කරන්නේ මේ නිත්‍ය මගේ රස්තරන් මගේ මේනික මගේ වස්තු වශයෙන් කතා කළානි මොනවද මේ කියලා හදාගන්නට ඕන මතක පිට හැමින් ඇතුලේ තියෙන දේවල් දැක්කොත් එහෙම ඉතින් ඔක ඒ දකින්න කෙනාට තේරෙන මොනවද මේ අගලන්නේ කියලා. කෙසේ වෙතත් ඒවා දක්නා සම්බුදෝ මේ විදිහට කටයුතු කළා සමුත් කොහොම කටයුතු කළා මගේ සිතේ කොයිතරම් බුණාවක් තිබුණාද කියන තේරෙනවා. තේරෙනාට පස්සේ කලකිරෙනවා. කලකිරෙනකොට මේවා අපේ කියන උපාදානය අසහරින්න පුළුවන්. මේ කලකිරෙනාට පස්සේ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම බල බලා සිටීමයි නිවන් දැකීම සඳහා කරුණු ඒ කියන්නේ පංචස්කන්ධන මනසේ අනිත්‍ය කිසියක් හිත සිතා සිතනවා නෙවෙයි මේවා දුකයි දුකයි කියලා හිතනවා නෙවෙයි අනාත්මය නාමයි කියලා හිත සිතා කල්පනා කර කර සිතනවා නෙවෙයි අනිත්‍ය ඥාන විට අනිත්‍ය ඥාන බව දකිනවා ඒවා අනිත්‍ය ඥාන පස්සේ කිසියක් හිතේ නොවන නිසා මේවා අනාත්මයි කියලා අවබෝධ කරගන්නවා හිතනවා නෙවෙයි අවබෝධ කරගන්නවා ඒක නිසා පංච උපාදානස්කන්ධයේ සුභියක් ඥානපස්සේ විදිහට මේ පංච උපාදානස්කන්ධය ඇති වෙන තියෙන දෙක දෙක වාස්තු කර කර වකින්නට පුළුවන් මෙසේ කරන කෙනෙකුට මේ පංචස්කන්ධ ධර්මයෙන් නිරෝධියක් දැකීම නිවන් අත්දකින්නට පුළුවන්. ඒක මේ දේශනාව සම්පූර්ණ වීම සඳහා අර බුදුමහාමුදුරුවෝ කියව පාඩේ කොටස පිටා කිසියම් කියන්න. මේකට අදාළ මේ නැති ප්‍රෝජන නොවන්නට පුළුවන්. නමුත් මේ දේශනාව සම්පූර්ණ වීම සඳහා කොමන කියන්නේ එතකොට බුදු දානවාසේ මේ ආකාරයෙන් මේ පංචස්කන්ධ කෙරෙහි කරකිනක් පස්සේ විරාගය කියන විදාලය තුනක් පස්සේ නිදහස් වුණා කියලා ප්‍රකාශ කරනවා. මේක කියන්නේ පහත්ෝ කෙනෙකුගේ සිතතෝ සිතේ බල රහත්ෝ කෙනෙකුට විමුක්තයි කියන නිදහස්ෝ සිතත් කියන මුළු දෙස්සේම සිතින් අතහැරී ගිය ගන්න. දැනීම නිර්වාණය පමණ සිතින් අතහැරී ගිය දැනීමක්. ඒ පහගේ සවකෝදලමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සියල්ලම සිටින් අතහැරලාට පස්සේ දෙලින්ම උද්ගත වෙන්නේ එක ස්ථලයකින් උද්ගත වන්නේ විමුක්ත සිට සියුම් දැනීම මාත්‍රයක් පමණයි ඒ සියුම් දැනීම මාත්‍රේ පමණ සමන්නේ සමාගයේ ආත්මයක් නොවන බව දන්නවා ඒකෙත් කිසිම කාර්යයක් නෑ ස්වභාවයක් නෑ අධ්‍යයක් නෑ වටිනාකමක් නෑ කියලා දන්නවා මොකද මේ දැනීමක් විතරයි ඉච්චරයි ඒ දැනීම හිතන්නත් බෑ කරන්නත් බෑ කියන්නත් බෑ මොකක්වත් දෙයක් තියෙන දැනීම ඔබේ වටිනාකම මොකක්වත් නෙමෙයි ඒකට ඒ දැනීම පවත්නවා හේතු ටිකක් උන් දකින්න ඕක දකින්නට හැකියාව ලැබෙනවා ඒ දැනීම පවතින්නේ අතීත මොනතරම් වෙනද නොකරුණු සත්‍යයක් ඒ වගේම මේ ජීවිතයේ රූපේ ප්‍රත්‍යක්ම සිටින නිසා එතන නම් හේතුන් මේ කර්ම ශක්තිය ගෙවී ගියා නම් නැත්නම් මේක පණිකට දෙව දෝනවන ඒකට සිටින්නට තැනක් නැති වෙනවා නිරුද්ධ වෙනවා මෙන්න එනවා වගේ මේක නැරෙන්නේ අය එහෙම නැිනකොට අර ඔක්කොම දේවල් සිටින් අතහැරලා විද්‍යාව නිරුද්ධ කරලා සංස්කාර නිරුද්ධ කරලා උපාදාන නිරුද්ධ කරලා සංහව සම්පූර්ණ ක්ෂේත්‍ර සියල්ලම පාපයිවා සියල්ලම කෙරෙහි සම්පූර්ණම කලකිරලා අත්හැරලා සබ්බලෝකේ අනිදිනස්සන සියලුම දිස්සකේම අනිදිනසේ කියන විදිහට කටයුතු කරන මේ පුද්ගලයා විශ්වන් දැනීම පාන පවතින මේ කියුන් දැනීම වෙනත් මිනිහෙක් නැරෙනවා වගේම වෙනස් මේ සත්‍යයක් නැරෙනවා වගේම හයෙන් සිට වෙන්වලා නැරෙනවා මැරෙනකොට නැවත මොනක් බහේ ගෙනදෙන සිතක් පහළවන්නට ඉඩක් නැහැ ඒකට හේතු පාදකෝ කරන්නේ නිසා මෙසේ ඒ පුද්ගලයා මැරෙන විට ඒ රහත් භාවයෙන් පසු තැනපා නැරෙනකොට මේ කයින් පිට වෙන්නේ නැහැ පිට නිවි යනවා. පිට නිවි යනකොට මොල් මොල් ලෝකේ නෙවෙයි. සිතින්නේ ලෝකයක් අල්ලන්නේ පිට නැතුණාට පස්සේ ලෝකයක් නෙවෙයි. මොකද විතරම සියෝම දැනීම අපේ කාර්යයන් දෙනවා. ඒ දැනීම සිත්තේ නැති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ දැනීමට අරමුණ වන්නේ නිවන. ඒ නිවන පවා මරුණට පස්සේ සිත නිරුද්ධනාට පස්සේ නිරුද්ධ වෙන ආකාරයෙන් දකිනවා. ඒ දකිනකොට ඔබට තේරෙනවා මේ බාහිර ලෝකයක් නැති වෙනවා. සමාජයේ අධ්‍යාත්මික ලෝකයක් නැති වෙනවා. අනාගත මුළු විශ්වයක් නැති වෙනවා. කර්ම සංස්කාර සියල්ලම නිරුද්ධ වී යනවා. කර්ම විපාක ශක්තිය නිරුද්ධ වී යනවා. ජීවිත ශක්තිය නිරුද්ධ වී යනවා. නැවත උපදීමක් නැතිසේම පහනක් සේම නිවන නිවන නිවන නිවනක් නෙමෙයි යනවා දැනේ පහත් වූ කෙනෙක් වෙනවා කියනවත් ඉතිරිවන සිතුවක් නෑ එදාට ඔහුට තේරෙනවා දැන් අත්දකින රහත් ඵල සිත ඊට මාර්ග සිතක් බවට පත් වෙනවා මාර්ග සත්‍ය බවට පත් වෙනවා කියලා දැන් නිරෝධ සත්‍ය මාර්ග සත්‍යයක් එතකොට මේ සිවන්දන පහනක් වගේ නිවනාන් පස්සේ ඔක්කොම එදා කියලා දුකේ කියලා මේ ආකාරයෙන් සිටිනවා කියලා කීනා ජාති ජාති මගේ ශ්‍රේණයි කියලා උන් දකින්න පජානාති කියන සිතනවා නෙවෙයි තමයි දකිනවා. අන්න ඒ විදිහට මේ සංසාරේ ගමන නිමතලා කියලා සතුට වන්නට පුළුවන්. මේ පංචස්කන්ධය අසභාවය දැකීම තුළ මේ ගැන තාම කෙටියෙන් අපිට ඉන්නේ විස්තර කරන්නේ. එතකොට මේ දක්වා කියපු කරුණ වල ප්‍රතිකාරාංශය කියලා මම දේශනාවෙම කියනවා දැන් අදහස් කරන්නේ. අපිට මේ පංචස්කන්ධය අසහාර බව තේරුම් ගැනීම සඳහා කරුණු කීපයක්. මේ කරුණ ඔක්කොම සඳහන් වන්නේ සංඝ සමෝතේ තේන පින්දුපන සූත්‍රයේ. එතකොට බුදුරජාණන් වහන්සේ රූපයේ වෙන පිළිවෙකට වහා කළා වෙන පිළිවෙ කිසිම කාර්යයක් නෑ ඒ වගේම තමයි තමන්ගේ රූපස්කන්ධයේ කිසිම කාර්යයක් නෑ ඒ බව දැකියෙන් තේකේ දෙකම කරුණාන් පරිණාමය තියෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ වේදනාව වෙන පිළිවෙකට වහා කළා වෙන පිළිවෙ කිසිම කාර්යයක් දක්වන්නේ ඒ වගේම කිසිම වේදනාවක් කිසිම කාර්යයක් අපිට දක්වන්නේ නැහැ කිසි බව ඊළඟට විස්තර කරනවා ඊළඟට සංඥාවන් වහන්සේ දෙන්නුම් කලේ නිවිගොඩට. නිරුද්ධයෙන් කිසිම කාර්යයක් නැති වගේම අපේ සංඥාවේ කිසිම කාර්යයක් නැහැ. සංස්කාර ස්කන්ධයේ උපමාතේ කිසිම කන්දකට කිසිම කන්දේ හරකවත් ඇලයක් නැතුව අනුකෝප කනකවත් සබා ඇලයක් නැතුව වගේම කිසිම කාර්යයක් හරකවත් නැතුව වගේම මේ සංස්කාර වල කිසිම කාර්යයක් හරකවත් නැහැ. දුක් සමුදය සත්‍ය ක්‍රියාත්මක වීමේ දෙයක් නැහැ. අනිත් මේ සංස්කාර කියන එකමයි දෙතුල බව සංස්කාර පවතින එකමයි මහා දුක මේ සංස්කාර පිළිගිටන තේරෙන්නේ ලබන්න පුළුවන් මෙතන සැලසීමක් තියෙනවා. ඒ සංඥා නිරුද්ධ කරලා ඉන්න පුළුවන් තැන තියෙන සංඥා හෝදේපත් කරන තැන තියෙනවා. ඊළඟට සංඥා වේදිත නිරෝධයක පස්සන අවස්ථා තියෙනවා. ওই ධ්‍යාන තියෙනවා. ධ්‍යාන සෝනින අවස්ථා තියෙනවා. පරසම්මතර සංවාදින අවස්ථා තියෙනවා. අනිත්‍ය සමාධි අපනිකමන සංඥා සංවාදයෙන් සමාධි වලට පරිවර්තන අවස්ථා තියෙනවා. ඒ වගේම අනුපාක්ෂේත නිර්වාණ ධාතේ යන්තම් හො දකින්නට පුළුවන් අවස්ථාවක් තියෙනවා. එතකොට මේ අවස්ථාවල පස්සේ සිටිනකොට නම් පුළුවන් දකින්නට මේ වේදනා වේදනා සංඥා සංකාර විඥාන වැනි දේවල් ඇතිවීම කොයි තරම්නම් දුකක්ද කියලා. මේ අනිස්කාන්තේම මේවා සාරවත් දේවල් නේ දුක් ධර්ම වශයෙන් අවබෝධනානිසයට අවබෝධ වන්නේ ඒකත් සංස්කාර සංඥා සංඥාත් එක්ක හඳක් තියෙන සාධයක් නුනානේ කියන එක මායාවක්. මුලාවක් අපි තවස්සන් දෙයක් කියලා කියනවා. මේ ආකාරයෙන් පංචස්කන්ධයේ යථාර්ථය කියන්නේ ආකාර භාවයේ හරියට යථාපරිණිය දැක්කොත් මේ රූප පංචස්කන්ධයේ කෙරෙන්නේ කලකිරෙනවා ඇලෙන්නේ නිින්දෙන් දන්තෝ විගද්දේ තේසේ කලකිරෙන විට විරාගයට පත් වෙනවා නෑමකට පත් වෙනවා විරාගා විමුක්ති විරාගයේ පස්සනා පස්සනේ පංචස්කන්ධ උපාදාන කරගෙන මෙතෙක් සංසාරේ පුරා ඉතිරි ඉතිරි මෙරි මෙරි ආගමන අතහරින්න මේ උපාදාන සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්න පුළුවන් වෙනවා. කොළම වශයෙන් සාහසන පරිවට පස්සේ කොටයි ඒකයි කියලක්. සත්‍යයේ පහළ පහළ අවස්ථාවලදී මේ කීකේන ආකාර භාවයේ තේරුම් අරගෙන හේතුාන ධනක අවබෝධ කර ගැනීම සඳහා පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල බලා වාසය කරන්නට කියන එකයි අපි කියන්නේ. එහෙනම් බල බලා වාසය කරන විට රූප ස්කන්ධය සම්පූර්ණයෙන්ම නොකෙනී ගිය ශූන්‍යතාවය විදිහට පස්සන්න පුළුවන් ඒකෙත් කාලයක් නේ ඒකක් පවතින දෙයක් නෙවෙයි එතන තියෙන දැනීමක් පමණයි ඒ සියුම් දැනීමට කරුණු වෙලා තියෙන නිසිස් බවක් නිසිස් බවක් දැනීමක් පමණයි එතන කිසිම කාර්යයක් නෑ ඒවත් කතාව ගන්නයි කියලා ඒවත් තමයි සියුම් සංස්කාර ධර්මය කියලා තමයි සංස්කාර ධර්මය කියලා හරියට අවබෝධ වුණොත් ඒ ප්‍රමේතාවල ඉක්මවාගේ දෙවන්ට පිටපත් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ එසේ වේවා කියලා ආශිර්වාද කරන මේ දේශනාව දැන් ශාසනය කරනවා. අපි දෙවියන් සින්දීමේ සඳහා ආකාශ සංස්කෘතිය පාටි කියන ආකාශාදී මුම්මතා දේවානංගා මනිතිකා පුඤ්ඤංකං නාදිකාචන ලක්ඛන්ත පාසමන්න ආකාශාදී මුම්මතා දේවානංගා මනිතිකා නංකං නමෝදිකාචන ලක්ඛන්ත දේශනං ආකාශාදී මුම්මතා දේවානංගා මනිතිකා පුඤ්ඤංකං නමෝදිකාචන ලක්ඛන්ත පුමං පරන්තේ ප්‍රාර්ථනා කරමි නෝපඤ්ඤ කම්මෝ නමෝ බවස්සමානෝ සකසමාගමෝ හෝතෝ යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤං නවසමක්ඛ්‍යාවන්නෝ සම්බුද්ධා පමංසතු මේ කුලච්චේන මුක්ඛස්සක්ඛේ මේ සත්‍යෝ නිසන්තිම ප්‍රවාසනාව ශක්තිය දානවා අභිවාදනසේ විශ්වයෙන් සම්වද්දා පිටායෝ දත්තාරෝ ධම්මා වද්දන්ති පාරිවන්නෝ සම්බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පතිනිත අතෝනිබ්බාන සම්පත්තේ සම්මාසේ සමිඤ්ඤතෝ සම්මදෙනවතුන් හේවස්සමත් පත්තේවා